رنگی رمتا رنگی پی رمتا سور تیرا بھی مان سم گردے رنگی 104.4 105.4 සවන් පුරා රැඳෙනා ජන හද ජයගත්තා රංගිරි ශ්‍රී ලංකා රංගිරි ශ්‍රී ලංකා රංගිරි ශ්‍රී ලංකා مجھ کو شاعر نہ کہو میر کے صاحب میں نے درد و غم کتنے کیے جمع تو دیوان ناز کی اس کے لگ کی باہر سنیما پرسمت کر کی چیتا مدرسہ چلی مدرسہ چلی මිතුරනි උත්තර ಭಾರತೀಯ සිනමාවේ මියුරු රසයන් බොහොම ආදරණීය විදිහට විවේකී ඉරිදා දවසේ ඔබට රසවින්දනය කරන්න ලැබෙන මధుර සංජලි වැඩසටහන තුළ ඔබ කොයි තරම් මේ ගීතවලට ආදරය කරනවාද කියන කාරණය අපිට දවසින් දවස පැහැදිලි වෙන කාරණයක්. නිසා අපිට තාම සතුටටපත් වෙනවා ඔබට එවැනි වස්සමත් නිර්මාණ රස විඳින්න අපේ වැඩසටහන හරහා අවස්ථාවක් ලබා දීමට හැකියාව ලැබීම ගැන අපිට ලැබෙන ලිපි ගත්තාම ඔබ කොයිතරම් රසවන්තයින්ද කියන කාරණේ පැහැදිලි ලලිත් මහත්තයා මොකද ඕන් ඉල්ලා තිබෙන ගීත දිහා බලපුවම මේ වගේම වැඩසටහනට ලැබෙන දුරකථන නැතුම් මේ සියල්ලම ඔබ කොයිතරම් ಭಾರತ සිනමාවේ මේ ගීත රස විඳින්න කැමැත්තක් දක්වනවාද කියන කාරණය මම හිතන්නේ අපේ වැඩසටහනට යම් කිසි ආකාරයක ධෛර්යයක් ලබා දෙනවා. ඉතින් ඒ සියලු දෙනාගේ ඉල්ලීම් හිටු කරමින් අපි මේ ಭಾರತ සිනමාවේ රසය ඔබට සමීප කරන්නේ මුල්ම ගීත ඇසුරු කරගෙන. ඉතින් අද දවසේදීත් අපි ගීත පෙළගැස්ම දිහා බලද්දී ඔබ ඉල්ලා තිබෙන ගීත තමයි අපි වැඩිපුරම අපේ ගීත පෙළගැස්මට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඉතින් මේ ආදරණීය මිහිර වෙදින් ලංකාවේ සිව් දෙස අපිව රසවින්දනය කරන ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ අපිව රසවින්දන ආදරණීය මිතුරන්ට මිතුරියන්ට බොහොම සතුටින් ආදරයෙන් ආරාධනා කරනවා. වැඩින්න මේ උත්තර ಭಾರತೀಯ මියුරු ගීතාවලිය මధుරසංගීතය. Thank you. बचपन අද අපි වැඩසටහන ආරම්භ කරේ 1946 තිරගත වුණු අන්මොල් ගඩි චිත්‍රපටයේ තාම මියුරු ගීතයක් අසුවිඳින්න ලබා දෙන්නේ. ඔව් මේ චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ මෙහබුබ් ඛාන් මෙහබුබ් ස්ටුඩියෝ වෙනුවෙන්. චිත්‍රපටයේ සංගීතවත් කලා නෞෂාද් නෞෂාද් අලි දීපද රචකයා තන්වීර් නක්වි ගීතේ ගායනා කළේ නූර් ජහාන් නූර් ජහාන් 1946 සොරයියා සමග සුරේන්ද්‍ර මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවා. ඒ වගේම තමයි මේ පැරණි හින්දි සිනමා පටවල සොරයියා සහ නූර්ජහන් එකට රඟපෑ එකට ගායනයේ යෙදුණු චිත්‍රපට අතර මුල් තැනගත් චිත්‍රපටයක් මේ අන්මෝල් ගදී. මෙතරම් ඔබට මතක නම් ආ චිත්‍රපටය ඒ වගේම ආවාර බර්ෂාත් වගේ චිත්‍රපට අ, මතකයක් තියෙනවා නම් මේ රංගන ශිල්පියාගේ රුව ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. විටක ඔහු පෙම්වතාගේ චරිතයත් මිටක ඔහුම දෘෂ්ටයාගේ චරිතයත් රංගපාමින් 50 60 70 කියන මේ දශකයන් තුල ಭಾರತ සිනමාවේ හිටපු ඊටාම විශිෂ්ට රංගන වේදිකෙක් විදිහට ඔහු හඳුනා ගන්නට පුළුවන්. ඔහු තමයි ප්‍රේමනාත්. ප්‍රේමනාත් රංගපෑපු චිත්‍රපට බොහොමයක් ඊටාම ජනප්‍රියත්වයට පත් වෙනවා. ඒ ඇසුරෙන් අපි ඔහු සමග නාලනී ඡයවන් රංගපෑපු මේ චිත්‍රපටයේ ගීතයක් තමයි අද ඔබට රසවිඳින්න ලබා දෙන්නේ. 1951 नौजवान चित्रपट निष्पादने करने कादर चित्रपट में ए आर कादर अध्यक्षक महेश कौल සංගීතවත් කළා සචින් දේවබර්මන් ගීත රචකයා සහිර ලුධියානවි මේ ගීතේ ගායනා කරන්නේ ලතා මංගেশකර් ඔබට අනිවාර්යයෙන්ම මතක් වේවි අපේ ගීත කෝකිලා රුක්මනී දේවි මහත්මිය විසින් ගායනා කරන ලද තවත් අපූර්ව සිංහල ගීතයක් Thank you. අධ්‍යාපනය පස්වෙනි ශ්‍රේණියේදී හිමාවටපත් කරලා සිනමාවට තිබුණු ආශාව නිසාම ඇය පසු කාලයේදී ಭಾರತ සිනමාවේ ප්‍රකට රංගන ශිල්පිනියක් බවට පත් වෙනවා විශේෂයෙන්ම ඇය රංගපාපු චරිත බොහොමයක් ගත්තාම මේ ප්‍රධාන චරිතයේ නැගණියගේ චරිතය තමයි ගොඩක් වෙලාවට රංගන දායකත්වය ලබා දෙලා තියෙන්නේ. ඒකේ මේ චරිත පිළිබඳව දෙන්නේ කරද්දී විශේෂම සයිගල්ගේ සහෝදරිය විදියට රඟපාවපු චරිතය පරවානි චිත්‍රපටයේ තාම ප්‍රකට රංගන දායකත්වයක් ලබා දුන්නු චිත්‍රපටයක ඇයිගේ භූමිකාව කියලා තමයි විචාරකයන් හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් පාසල් කාලේ ඒ විදිහට හිමා කරත් ಭಾರತ සිනමාවේ දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට විශේෂයෙන් මේ කතක් නර්තන ශෛලිය ප්‍රගුණ කරලා තියෙන මේ පාසල් කාලයට සමුදුන්නට පස්සේ නිසා ඒ ශෛලියත් ප්‍රයෝගී කරගෙන ಭಾರತ සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක් බවට පත් වෙන්නට ඇයට හැකියාව ලැබුණා. ඒ තමයි ශාම. ශාම ගැන කතා කරේ ලලිත් මහත්තයා ජොනි වර්කර් ශාම රංගපාන චිත්‍රපටයක ගීතයක් තමයි අපි ඊළඟට තෝරාගෙන තියෙන්නේ. ඔව්. ඇත්තටම ශාම 1959 දී රංගපෑ චෝටි බෙහෙන් චිත්‍රපටයේ අය කළු සහ සුදු චරිතයක් නිරූපණය කළා. ඒ වගේම තමයි බයි බයි චිත්‍රපටයේ කළු චරිතයක් නිරූපණය කළා. මේ චූමන්තර 1960 චිත්‍රපටය නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කළේ එම් සාදික් සංගීතවත් කළා ඕපී නායර් දීපක රචකයා ජානිසාර් අක්තාර් මේ ගීතය ගායනා කරන මොහම්මද් රෆි සමග ශම්ෂාද් බේගම් එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරන ලද ගීතයක් ඔබට මේ ගීතය රස විඳින විටදී මතක් වෙනවා جب دل تھکیا کوئی وعدہ تھکیا حضور آپ نے آپ نے ہم نے جب دل تھکیا کوئی وعدہ تھکیا حضور آپ نے کام دیا دل تم نے کہا تھا کہ سنبھالیں گے اسے کبھی لے گا پسینے سے لگا لیں گے اسے چاہت کا مزہ پوچھ تو لو دل کھائی تھی قسم دل سے ذرا پوچھ تو لو میرا دل සිනමාවේ මේ රසයන් බෙදෙන අතරේ ඔබට ඔබේ කැමැත්ත අනුව රස බෙදින්න ආස කරන ගීත තිබෙනවා නම් අපේ ලිපිණයට ලියලවන්නත් පුළුවන් එහෙම නැතිනම් මේ වෙලාව අපිට කතා කරන්නත් පුළුවන් ලියලවනවා නම් නිෂ්පාදක මధుර සංජලි රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල කතා කරන්න පුළුවන් 0662 22600 0662 22600 කියන අපේ දුරකථන අංක වලින් මුච් කාණ්ඩ මතක කරන්න ඕනේ අපිට දැන් ලැබෙන ලිපිවල සහ මේ දුරකථනයෙන් කතා කරලා කියන ගීතවල සමහර වෙලාවට ඔබ මේ ගායකයා දන්නෙත් නෑ ගීතේ මුල් වචන දන්නෙත් නෑ චිත්‍රපටය දන්නෙත් නෑ හැබැයි අපිට මෙන්න මෙහෙම ගීතයක් තිබ්බා කියලා කියනවා ඉතින් අපිටත් ලොකු ප්‍රශ්නයක් ලලිත් මහත්තයා මේක මොකක්ද කියලා තේරුම් ගන්න නිසා අඩුවනේ ගායකයා එහෙම නැතිනම් චිත්‍රපටය අඳුම ගන්න ගීතේ මුල් වචනවත් ඔබට අපිට පැහැදිලිව කියන්න පුළුවන් නම් අපිට පහසු වේවි මේ ගීතය තෝරාගන්න මොකද නැත්තම් මේ දහස් ගණන් ගීත හතරෙන් කොහොමද ඔබ කියන ගීතය අපි හරියටම වාගන්න කියන ප්‍රශ්නාර්ථය තියෙන නිසා පැහැදිලි ගීතය මොකක්ද කියන එක අපිට නම් කරලවන්න නැත්නම් කතා කරනකොට කියන්න කියන කාරණේ මතක් කරගන්න කැමතියි. ඒ වගේම සමහර දෙනෙක් මතක් කරපු ගීත එවපු ලිපි අපේ ගාව තියෙනවා. ඒවා ඉදිරියේදී ප්‍රචාර වෙනවා. සමහර දෙනෙක් දැන් මේ සතියේම ලොයික් මහත් ඇමතුමක් දීලා ලබන සතිය බලාපොරොත්තු වෙනවා. මට ලබන සතිය අපිට ප්‍රචාරය කරන්න නොහැකි වෙවි. නමුත් අපි ඊළඟ සතියකදී අනිවාර්යයෙන් මේ සඳහා ඔබට අවස්ථාවක් ලබා දෙනවා කියන කාරණේ මතක් කරගන්න ඕනේ. ඕනේ. රාජේෂ් කන්න ගත්තාම බොහෝ වෙලාවට ಭಾರತ සිනමාවේ හිටපු සිහින කුමාරයෙක් විදිහට තමයි සැලකන්නේ. ඔහු Tamanගේ ජීවිතය තුළ චිත්‍රපට 163ක පමණ රඟපාලා තියෙන ඒන් 128ක්. ප්‍රධාන චරිත වලට තමයි ඔහු තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙන. එතකොට කොයිතරම් ඔහුට ಭಾರತ සිනමාවේ තැනක් තිබුණාද කියන එක පැහැදිලි. අපි රාජේෂ් කන්න ගැන කතා කරේ ඔහු සහ රාකි රංගපාන චිත්‍රපටයක ගීතයක් අපි ළඟට තෝරාගෙන නිසා. ඔව් 1972 දී ශේෂදා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුන්දර් කපූර් අධ්‍යක්ෂකවරයා කේ ශංකර් සංගීතවත් කලා චිත්‍රපටය රාහුදේවම ගීත රචකයා රාජේන්ද්‍ර ක්‍රිෂන් මේ ගීතය ගායනා කරනවා ලතා මංගেশකර සමග කිෂෝර් කුමාර්. ඔබට සුසී චිත්‍රපටයට එක්චල් ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක විසින් ගායනා කරන ලද ගීතයක් මතක් වේවි මේ ගීතය රස විඳිනකොට. Thank you. جم جم دیکھو برس رہی ہے را پیار سے جو تھاما ہے تم نے میرا ہاتھ رے تم جم جم جم دیکھو برس رہی ہے را پیار سے جو تھاما ہے تم نے میرا ہاتھ رے پیاسی پیاسی کب سے کی رہی ہے گھر تونے باتے چی کم تم کی تھے بوندوں کی بارات رے پیاسی پیاسی سب سے ترس رہی تھی آج کہی ہے جو پہلے بات تیر دن دن تم دیکھو برس رہی ہے رات یاد سے تو تھاما ہے تم نے میرا ہاتھ رے جنگ جنگ تم دیکھو برس رہی میرا پیار سے جو تھاما ہے تم نے میرا ہاتھ رے پیاسی پیاسی سب سے රසවත් වුණු ගීත. ඉතින් මේ වගේ රාත්‍රියක මම හිතන්නේ බොහොම ආදරණීයව මේ ගීත ඔබට වින්දනය කරන්න පිළිවන්කම ලැබෙන අපි ඊළඟට යන්නේ ලලිත් මහත්තයා තුම්සේ ආචා කෝන් හේ චිත්‍රපටයේ ගීතයක් රසවිඳින්න. දැන් මේ චිත්‍රපටයේ බබිතා සහ ශමි කපූර් තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. අර බබිතා ගැන කියනකොට අපිට නරක වෙන එක කාරණයක් තියෙනවා. දැන් ඒ කාලේ පාසල් සිසුවියන් ඇය අනුකරණය කළා දෙනවා. එකට හේතු දෙකක් තියෙන එකක් තමයි ඇගේ ඇඳුම සහ අනිත් එක මේ ඇගේ ආභරණ විශේෂයෙන්ම අර ඇඟට බොහොම සමීප වන විදිහට කුර්තාවක් ඇඳලා තියෙනවා අනිත් එක තමයි ඇගේ අරුංගල් ඉතාලම දිග අරුංගල් ඇය පාවිච්චි කරලා තියෙන ඉතින් මේවා විලාසිතා විදිහට එකල මේ ಭಾರತයේ අනෙකුත් සිසුවියන් පාවිච්චි කරලා අනුකරණයක් විදිහට භාවිතා කරනවා කියලා සඳහන් වෙලා තියෙනවා ඔය ඒ වගේම තමයි මේ බබිත කියන්නේ මේ වසුරට ටිකක් බය කෙනෙක්. මොකද හේතුව ඇයට පිටින්නට අමාරුයි. එක්තරා චිත්‍රපටයක ඇයට තිබුණා විලක බහලා ගීතයක් ගායනා කරන්න. ඒ අවස්ථාවේ ඒ චරිතය ඇත් සමග පිළිසිටි ජීකෙන්ක ඉතින් නිෂ්පාදකයාට සිදු වුණා රබර් ටියුබ් එකක් මත ඒව තබලා ඒ ගීතය රූගත කරන්න මොකද පිහිනනවා වගේ පෙන්වන්න එපා. අන්න ඒ විදිහට ඒක නේ ඒක තේරෙනවා. අදට අපි පිහිනන්නට ටිකක් බයයි පිහිනන්නට බෑ බකිතට. ඉතින් මේ චිත්‍රපටයේ 1969 ප්‍රමෝද චිත්‍රපට වෙනුවෙන් ප්‍රමෝද චක්‍රවර්ති නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ පද්මශ්‍රී ශංකර් සල් ජයකිෂන් සංගීතවත් කළා. අස්සත් ජයපුරි දීපද රචකයා جنم کا ساتھ ہے نبھانے کو سو سو بار میں نے جنم لیے جنم جنم کا ساتھ ہے نبھانے کو سو سو بار میں نے جنم لیے امر ہے دنیا میں پیار کبھی نہیں مرتا ہے پیار امر ہے دنیا میں پیار کبھی نہیں مرتا ہے موت پتن کو آتی ہے روح کا جلوہ رہتا جنم جنم کا ساتھ ہے نبھانے کو سو بار میں نے جنم لیا شہزادی سپنوں کی اتنی تو حیران نہ ہو شہزادی سپنوں کی اتنی تو حیران نہ ہو میں بھی تیرا سپنا ہوں مجھے انجان نہ ہو جنم جنم کا ساتھ ہے نبھانے کو سو سو بار میں نے جنم لیے منزل میں راہی ہوں ایک دن تجھ کو پاؤں گا تو منزل میں راہی ہوں ایک دن تجھ کو پاؤں گا کون مجھے اب روکے گا ہر دم یوں ہی پاؤں گا جنم جنم کا ساتھ ہے نبھانے کو سو سو بار میں نے جنم لیے جنم جنم کا ساتھ ہے نبھانے کو سو سو بار میں نے جنم لیے අකමැති تاکہ میں වගේ ගීතයක් රස විඳින්න මම හිතන්නේ ඕනම කෙනෙක් Taman බොහොම ආදරෙන් හදවතින් රසවින්දනය කරන ගීත බඳපත් වෙනවා. එතන මේ වගේ රසවත් දේවල් අපි සමීප කරන නිසා තමයි මధుර රසාංජලි වැඩසටහනත් එක්ක මේ තරම් ආදරණීය මිතුරන් මිතුරයන් සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේක අපිට සතුටක්. අපි මුලම ගීත මේ රසයන් හැම එකක්ම ඔබ ආදරය කරන නිසා තමයි අපේ වැඩසටහනින් අපි මේ සියල්ල ප්‍රචාරණය කරන්නේ. ඉතින් අපි ගායනා කරපු ඒ ගීතයන් සමග අපි ළඟට යන්නේ කහිදින් කහිරාත් චිත්‍රපටයේට බොහොම රසවත් වුණු ගීතයක් රසව දෙන්න. විශ්වජිත් ජප්නා තමයි මේ ගීතයේ රූපරාමයේ අපිට සංගල දායකත්වය දකින්න ලැබෙන්නේ. අනිත් මට දැන් විශ්වජිත් කොහොම හින්දි සිනමාවේ පැහැපත්ම නළුවා කියලා තමයි අපි හඳුනාගන්නේ. ඇයි ඔහු එහෙම අපි හඳුනාගන්නේ මොකක්ද දැන් ඔහුට තිබුණ විශේෂත්වය? ඔව් ඇත්තටම මේ විශ්වජිත් චිත්‍රපටයකට තෝරා ගැනීමේදී මේ නිෂ්පාදකවරයා හෝ අධ්‍යක්ෂකවරයා පුංචි අපහසුතාවයකට මුහුණ පානවා. මොකද ඔහු ಭಾರತ සිනමාවේ පැහැපත්ම නළුවා. එහෙම වුණාම ඔහුගේ සමට සහ ඔහුගේ පැහැපත් රුවට හා සමාන නිදියක් උන්ට සොයා ගන්න වෙනවා. අන්න ඒක නිසා තමයි විශ්වජිත් ಭಾರತ සිනමාවේ වැඩිපුරම රඟපාලා තින්නේ සෛරබානු සමග. සෛරබානු ආශා පරිප්පුණිය සමග ඔහු රඟපෑවා බබිතා මේ සෆ්නා. නමුත් ඒ ආකාරයටම ඒ පැහැපත්ම නිදියක් වන්නට ඕනේ ඔහු සමග රඟපානවා නම් මේ කයින්දින් කයින් රාත් චිත්‍රපටය 1968 නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළා දර්ශන් සංගීතවත් කලාවපිනාය දීපද රචක සිච් විහාරි මේ ගීත ගායනා කරන්නේ මහේන්ද්‍ර කපූර් මේ අද සෑම ගීතයකටම පාහේ සිංහල ගීතයක් නිර්මාණය කරලා තිබුණා එච්.ආර්. ජෝතිපාල මහත්මයා මේ ගීතයට ගීතයක් ගායනා කොට තිබුණා نظر پتلی نظر بجلی سراہی ہار گردن قیامت سے میری جان کم نہیں ہو کمر پتلی نظر بجلی سراہی ہار گردن قیامت سے میری جان کم نہیں ہو یہ ظلم کی کالی بٹل کا ہے ساون رحمت سے میری جان کم نہیں ہو کمر پتلی آتا ہے دل اپنا چمکتی ہے جباہ زمین جھومے قدم چ گردن قیامت سے میری جان کم نہیں ہو کمر پتلی لے جا تھام لے گا اشارہ تم جسے کر دو وہ کب آرام لے گا مگر مجھ سے تمہیں دل کوئی ہوگا میرا دل ہے لٹ کر بھی تمہارا نام لے گا نہ جھوٹے گا کبھی مجھ سے وفا پاک دامن قیامت سے میری جان کم نہیں ہو کمر پتلی نظر بجلی دار گردن قیامت سے میری جان کم نہیں ہو یہ دل پھوٹی چلتا ہے سابن පිටුනි මේ මෙවුරු ගීත රස වේදන අතරේ ඔබට කතා කරන්නත් පුළුවන් අපේ මැදිරියට ඔබ අපේ වැඩසටහන ගැන හිතන දෙයක් තියෙනවා නම් කියන්න එහෙම නැත්නම් ඔබ කැමති ගීතයක් තියෙනවා නම් මතක් කරන්න 062 22 83 600 අපේ දුරකථන අංක තව ගීත අපිට තුනක් විතර අහන්න පිළිවන්කම ලැබේවි අද තියෙන කාල වේලාවට එක. අපි යන්නේ ඊටාම රසවත් වූ ගීතයකට දැන් අපිට මේ ಭಾರತ සිනමාවේ චිත්‍රපටවල තිබුණු ගසල් ගායනයන් පිළිබඳව මතක් කරද්දී තලාත් මොහමුද් අමතක කරන්න බෑ. දැන් ඔහු ගායන ශිල්පියෙකු විදිහට සහ සංගීතඥයෙකු විදිහට අපි හඳුනා ගන්නවා. හැබැයි ඔහු රංගන ශිල්පියෙකු විදිහටත් ಭಾರತ සිනමාවේ චිත්‍රපට 16කට විතර තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම භාෂා 12කින් විතර ගීත 700 ගානකට වැඩි සංඛ්‍යාවක් ගායනා කරපු ගායන ශිල්පියෙක් විදිහට තමයි තලාප අපිට හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. දැන් අද අපි මේ තෝරා ගන්නා ගීතයේ විශේෂත්වය ඔහු ගයනවා සහ ඔහු රඟනවා. චිත්‍රපටයේ දිල් ඒ නාදාන 1953 නිෂ්පාදනය කරන්නේ අධ්‍යක්ෂණය කරන්නේ ඒ.ආර් කාදර් කාදර් චිත්‍රපට වෙනුවෙන් චිත්‍රපටය සංගීතවත් කළා ගුලාම් මොහම්මද්. ශකීබ් බදාමි ගීතේ දීපද රචකයා මේ ගීතය ඔබට මතක ඇති සිංහල ගීතයක් අශෝකා චිත්‍රපටයට ධර්මදාස වල්පොළ මේ ගීතේ ගීතම වනවා සිංහල ගීතයක් ගායනා කළා جی سے جی مر گیا زندگی جادو کوئی کر گیا زندگی دینے والے रखा मगर जिंदगी ශිල්පියාගේ නම කියවූ සැනින් ඔබට එක කාරණයක් මතක් වෙනවා. භාරත් භූෂන් මම හිතන්නේ ඔහු ඒ තරමට ඔහුගේ රංගන කාර්ය හරහා යම් ආකාරයක ප්‍රේක්ෂකයාගේ හදවතේ සතහන් වුණු රංගන ශිල්පියෙක් අඟුලිමාල චරිතය මතක් වෙනවා නම් මම බාරත් භූෂන්ගේ නම අනිවාර්යෙන් අපිට මතක් වෙනවා. ඒ වගේම තමයි ලලිත් මහත්තයා මේ ඔහු මේ බෞද්ධ බෞද්ධ චිත්‍රපටය සහ අඟුල්මාල් චිත්‍රපටය තාම ජනප්‍රිය වුණා. මොකද ලංකාවෙත් මේ චිත්‍රපටය තිරගත වෙනවානේ. එතකොට ලංකාවේ හිටපු ප්‍රේක්ෂකයාත් බෞද්ධ බෞද්ධට ආදරය කරනවා. ඒ වගේම අඟුල්මාල් චිත්‍රපටයට ආදරය කරනවා. ඒ හරහා තමයි බාරත් භූෂන්ට වැඩියෙන් ප්‍රිය කරන්නේ. නිසා මම හිතන්නේ බාරත් භූෂන් තමගේ රංගන කාර්යය තුළ තාම සුවිශේෂී රංගන ශිල්පියෙක් බවට පත් වෙන ಭಾರತ සිනමාවේ අපි මේ ඊළඟට තෝරා ගන්න ගීතයක් මම හිතන්නේ තාම රසවත් ගීතයක් මේ අ, චිත්‍රපටයේ ಭಾರತ್ භූෂන් සමගින් නිරූපාරෝහි තමයි අ, ප්‍රධාන චරිත රංගපාන්නේ 1957 රාණි රූපමති චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ රවිකා චිත්‍ර අධ්‍යක්ෂකවරයා සහ සංගීතඥයා චිත්‍රපටයේ එස්.එන්. ත්‍රිපාඨි گیتک رچ کے برتیہ مدی کے گانا کر نام مکش لے لو ٹکے آ ج م کے آجا میرے می تجھے میرے گیت بلاتے ہیں میرا سونا پڑا تنگی میرا سونا پڑا رے تنگی تجھے میرے گیت بلاتے ہیں آپ لوٹتے آ جا میرے میر ہے من اب تو آ جا شیتل پون یہ لگائے آگن جن اب تو بکڑا دکھا جا بھلی نبھائی تھی جیون کا کھیلا ایک پل ہے ملنا ایک پل بچھڑنا دنیا ہے دو دن کا میلا یہ گھڑی نہ جائے گی یہ گھڑی نہ جائے අමිතාබ් බච්චන් කිව්වා මම හිතන්නේ මුතුෙන් අපි පැහැදිලි කර දෙය යුතු නේ අමිතාබ් බච්චන් ජයා වරේකා සංජීව් කුමාර තමයි මේ චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දෙන්නේ සුපිරි තමයි සල්වේක් භාරත සිනමාවේ හිටපු සහ අමිතාබ් බච්චන්ට මේ චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානය චලිත මහත්තයා දිනා ගන්නට හැකියාව ලැබෙනවා 1981 සිල්සිලා චිත්‍රපට නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරනවා යාෂ් චොප්රා සංගීතවත් කළේ ශිව හරි ගීත රචකයා ජවිද් අක්තාර් අමිතාබ් බච්චන් මේ ගීත ගායනා කරනවා ඒ වගේම මේ චිත්‍රපටයේ තවත් ඒකල ගීතයක් මේ ගීතනුව අනුවම ලතා මංගেশකර් ගායනා කළා මෙතන මේ ගීතත් සමගින් අද අපි වැඩසටහනින් සමගන යන ඔබට පිළිවන්න අපේ වැඩසටහනට ඔබේ අදහස් ඒ වගේම ඔබ අහන්න ප්‍රේ කරන ගීත තියෙනවා පැහැදිලිව ලියලා අපිට යොමු කරන්න මෙන්න මේ ලිපිනයේ නිෂ්පාදක මధుර සංජලි රංගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක මధుර සංජලි රංගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධපුර කප්පුගේ کچھ کہنا چاہے کہ نہیں پائے ہوا کا گیت ماتھم